මාගන්ධිය සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කුරෝසු විහෙරති කම්මාස්ස ධම්මං නාම කුරෝණං නිගමෝ භාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස අග්ඝාගාරේ තින සංතරකේ අතකෝ භගවා කුම්බන්න සමයං නිවාසෙත්වා පත්ති චීවරං ආදාය කම්මාස්ස ධම්මං පින්ඩාය පාවිසී කම්මාස්ස ධම්මේ පින්ඩාය චරිත්වා පච්ඡාභත්තං පින්ඩපාත පටික්ඛන්තෝ යේනඤ්ඤතරෝ වනසණ්ඩෝ තේනුප සංකමේ දිවා විහාරාය තං වනසණ්ඩං අජ්ජෝග හේत्वा අඤ්ඤතරස්මින් රුක්ඛ මූලේ දිවා විහාරං නිසේදී අතකෝ මාගන්ධියෝ පරිම්බාජකෝ ජංගා විහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ යේන භාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස අග්‍යාගාරං තේනුප සංඛමේ අද්දසාකෝ මාගන්ධියෝ පරිම්බාජකෝ භාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස අග්‍යාගාරේත්තින සංසරකං පඤ්ඤත්තං දිස්වාන භාරද්වාජ ගොත්තම් බ්‍රාහ්මණං ඒතදවෝච කස්සන් වයං බොහෝතෝ භාරද්වාජස් අග්‍යාගාරේ තින සන්තරකෝ පඤ්ඤත්තෝ සමනසෙය්‍යා රෝපං මඤ්ඤේති අත්ථි බොහෝ මාගන්ධිය සමනෝ ගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ සංකෝපන භවන් සංඝෝ සමං එවං කල්යාණෝ කිත්තේ සද්දෝ අභොග්ගතෝ ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති තස්සේ සාභෝතෝ ගෝතමස්ස සේයා පඤ්ඤත්තාති දුන්දිඨං වත බොහෝ බාරද්වාජ අද්දසාම යේ මයං තස්ස බෝතෝ ගෝතමස්ස බුන හුනෝ සේයං අද්දසාමාති රක්ඛස්සේ තං මාගන්ධිය වාචං රක්ඛස්සේ තං මාගන්ධිය වාචං බහෝ හේ තස්ස බෝතෝ ගෝතමස්ස කත්තිය පණ්ඩිතාපි බ්‍රාහ්මන පණ්ඩිතාපි ගහපති පණ්ඩිතාපි සමන පණ්ඩිතාපි අබේපසන්නා විනේතා අරියේ ඥානේ ධම්මේ කුසලේති සම්මුඛාචේති මයං බොහෝ භාරද්වාජ තං භවං සංගෝතමං පස්සෙය්‍යාම සම්මුඛාපේනං වදෙයාම භෝනහු සමනෝ ගෝතමෝති සංකිස්ස හේතු එවං හිනෝ සොත්තේ ඕචරතිති සචේතං බොහෝතෝ මාගන්ධියස්ස අගරු ආරෝචයමේ තං සමනස්ස ගෝතමස්සාති අක්වසුක්ඛෝ බවං බාරද්වාජෝ වුත්තෝව නං වදෙයාති අස්සෝසිකෝ භගවා දිබ්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්ඛංස මානුසකාය භාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස මාගන්ධේන පරිම්බාජකේන සද්ධින් ඉමං කතා සල්ලාපම් අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වොට්ඨේතෝ යේන භාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස අග්‍යාගාරං තේනුප සංඛමේ උපසංඛමේत्वा නිසේදේ පඤ්ඤත්තේ තින සන්තරකේ අතකෝ භාරද්වාජ ගොත්තෝ බ්‍රාහ්මනෝ යේන භගවා තේනුප සංඛමේ උපසංඛමෙත්වා භගවතා සද්දෙන් සම්මෝදේ සම්මෝදනේයං කතං සාරාණේයං වේති සාරත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නං කෝ භාරද්වාජ ගොත්තම් බ්‍රාහ්මණං භගවායේ තදවෝච අහෝපනසේ භාරද්වාජ මාගන්ධේන පරිම්බාජකේන සද්ධින් ඉමං ඒව තින සංසරකං ආරම්භ කෝචි දේව කථා සල්ලාපෝති එවං වොත්තේ භාරද්වාජ ගොත්තෝ බ්‍රාහ්මනෝ සංවිග්ගෝ ලෝමාට්ඨ ජාතෝ භගවන්තං ඒතදවෝච ඒතදේව කෝපනමයන් බොහෝතෝ ගෝතමස්ස ආරෝචේතු කාමා අතච පන භවං ගෝතමෝ අනක්ඛා සංයේව අක්ඛාසීති අයං චිදම් භගවතෝ භාරද්වාජ ගොත්තේන බ්‍රාහ්මනේන සද්ධින් අන්තරා කතා විප්පකතා හෝති අතමා ගන්ධියෝ පරිම්බාජකෝ ජංගා විහාරං අනුචංකම මානෝ අනුවිචරමානෝ යේන භාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස අග්යාගාරං යේන භගවාචේනුප සංකමේ උපසංකමේत्वा භගවතා සද්ධින් සම්මෝදේ සම්මෝදනේයං කතං සාරාණේයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නං කෝ මාගන්ධියම් පරිම්බාජකං භගවා ඒතදවෝච චක්ඛුං කෝමාගන්ධිය රූපාරාමං රූපරතං රූප සම්මුදිතං චං තථාගතස්ස දන්තං ගොත්තං රක්ඛිතං සංවතං තස්සච සංවරාය ධම්මං දේසේති ඉදන්නුතේ ඒතං මාගන්ධිය සන්ධාය භාසිතං බොහනෝ සමනෝ ගෝතමෝති ඒතදේව කෝපනමේ බොහෝ ගෝතම සන්ධාය භාසිතං බුහන හෝ සමනෝ ගෝතමෝති තංකෙස්ස හේතු එවං හිනෝ සුත්තේ ඕචරති තේ සෝතං කොහමා ගන්ධිය සද්දාරාමං තේයාලම් ගහනං කොහමා ගන්ධිය ගන්ධාරාමං තේයාලම් ජීවහා කොහමා ගන්ධිය රසාරාමා රසරතා රස සමුද්දිතා සා තථාගතස්ස දන්තා ගොත්තා රක්ඛිතා සංවතා තස්සාච සංවරාය ධම්මං දේසේති ඉදන්නුතේ ඒතං මාගන්ධිය සන්දහාය භාසිතම් බොහනහෝ සමනෝ ගෝතමෝති ඒතදේව කෝමේ බොහෝ ගෝතම සන්ධාය භාසිතං බොහනෝ සමනෝ ගෝතමෝති සංකෙස්ස හේතු එවං හිනෝ සොත්තේ ඕචරති තී කායෝ කෝමා ගන්ධිය පොට්ටම්බා රාමෝ පේයාලම් මනෝ කෝමා ගන්ධිය ධම්මා රාමෝ ධම්මරතෝ ධම්ම සමුද්දිතෝ සෝ තථාගතස්ස දන්තෝ ගුත්තෝ රක්ඛිතෝ සංවතෝ තස්සච සංවරාය ධම්මං දේසේති ඉදන්නොතේ ඒ සංමාගන්ධිය සන්ධාය භාසිතං බුහන හෝ සමනෝ ගෝතමෝති ඒත දේව කෝපනමේ බොහෝ ගෝතම සන්ධාය භාසිතං බුහන හෝ සමනෝ ගෝතමෝති තං කිස්ස හේතුන් එවං හිනෝ සොත්තේ ඕචරති තී සංකෙන් මඤ්ඤසේ මාගන්ධිය ඉදේ කච්චෝ චක්කු විඤ්ඤේයේ හේ රෝපේ හේ පරිචාරිත පොබ්බෝ අස්ස ඉත්තේ හේ කන්තේ හේ මනාතේ හේ පිය රූපේ හේ කාමෝපසංිතේ හේ රජනීයේ හේ සෝවපරේන සමයේන රෝපානං ඒව සමුදයංච අත්ංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතා භෝතං විදිත්වා රූපසන්නං පහාය රූප පරිලාහං පටිවිනෝදෙත්වා විගත පිපාසෝ අජ්ජත්සං භෝපසන්ත චිත්තෝ විහෙරෙය්‍ය ඉමස්ස පනතේ මාගන්ධිය කිමස්ස වචනීයන්තේ න කිංචි බොහෝ ගෝතම සංකින් මඤ්ඤසි මාගන්ධිය ඉදේ කච්චෝ සෝත විඤ්ඤේයේ හි සද්දේහි පේයාලම් ගහන විඤ්ඤේයේ හි ගන්ධේහි පේයාලම් දිවහා විඤ්ඤේයේ හි රසේහි පේයාලම් කාය විඤ්ඤේයේ හි පොට්ටබ්බේහි පරිචාරිත පොබ්බෝ අස්ස ඉත්තේහි කන්තේහි මනාපේහි පිය රූපේහි කාමෝපසංගිතේහි රජනීයේහි සෝ අපරේණ සමයේන පොට්ටම්බානං ඒව සමුදයංච අත්ංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භෝතං විදෙත්වා පොට්ටම්බ තණ්හං පහාය පොට්ටම්බ පරිලාහං පටිවිනෝ දෙත්වා විගත පිපාසෝ අජ්ජත්තං වෝපසාන්ත චිත්තෝ විහෙරෙය්‍ය ඉමස්ස පනතේ මාගන්ධිය කිමස්ස වචනේ යන්තේ නකින්ච බොහෝ ගෝතම අහං කෝපන මාගන්ධිය පොබ්බේ අගාරිය භෝතෝ සමානෝ පංචහේ කාම ගුණේ හේ සමප්පිතෝ සමංගේ භෝතෝ පරිචාරේසින් චක්ඛු විඤ්ඤේයේහි රූපේහි ඉත්තේහි කන්තේහි මනාපේහි පිය රූපේහි කාමෝපසංහිතේහි රජනීයේහි සෝත විඤ්ඤේයේහි සද්දේහි පේයාලම් ගහන විඤ්ඤේයේහි ගන්ධේහි පේයාලම් දිවහා විඤ්ඤේයේහි රසේහි පේයාලම් කාය විඤ්ඤේයේහි පොට්ටබ්බේහි ඉත්තේහි කන්තේහි මනාතේහි පිය රූපේහි කාමෝපසංහිතේහි රජනීයේහි තස්ස මහ්‍යං මාගන්ධිය තයෝ පාසාදා අහේසුම් ඒකෝ වස්සිකෝ ඒකෝ හේමන්තිකෝ ඒකෝ ගිම්හිකෝ සෝකෝ අහම්මා ගන්ධිය වස්සිකේ පාසාදේ වස්සිකේ චත්තාරෝ මාසේ නිප්පුරිසේ හේතුරියේ හේ පරිචාරේ මානෝ නැහෙට්ඨා පාසාදං ඕරෝහාමි සෝ අපරේණ සමයේන කාමානං ඒව සමුදයං ච අත්ථංගමං ච අස්සාදං ච ආදීන වංච නිස්සරණං ච යථා භූතං විදිත්වා කාමතණ්ණං පහය කාමපරිලාහං පටිවිනෝදෙත්වා විගත පිපාසෝ අජ්ජත්සං භෝපසන්ත චිත්තෝ විහරාමි සෝ අඤ්ඤේ සත්‍යේ පස්සාමි කාමේසු අවේත රාගේ කාම තණ්හා හේ කඤ්ජමානේ කාම පරිලාහේන පරිඩයිහමානේ කාමේ පටිසේවන්තේ සෝතේ සංනපිහෙමි නතත්ත අබිරමාමේ තං කිස්ස හේතුම් යහයන් මාගන්ධිය රතේ අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර කුසලේහි ධම්මේහි අපේ දිබ්බං සුඛං සමදිගය්‍ය තිට්ඨති ඡාය රතියා රමමානෝ හීනස්ස නතිහෙමි නතත් අබිරමාමි සේයථාපි මාගන්ධිය ගහපති වා ගහපති පුත්තෝ වා අඩ්ඩෝ මහද්ධනෝ මහා භෝගෝ පංචහි කාම ගුණේහි සමප්පිතෝ සමංගේ බොහෝතෝ පරිකාරේය චක්ඛෝ විඤ්ඤේයේහි රූපේහි එත්තේහි කන්තේහි මනාපේහි පිය රූපේහි කාමෝපසංහිතේහි රජනීයේහි සෝත විඤ්ඤේයේහි සද්දේහි පේයාලම් ගහන විඤ්ඤේයේහි ගන්ධේහි පේයාලම් ජීවහා විඤ්ඤේයෙහි රසේහි පේයාලම් කාය විඤ්ඤේයෙහි පොට්ටම්බේහි ඉත්තේහි කන්තේහි මනාපේහි පිය රූපේහි කාමෝපසංහිතේහි රජනීයේහි සෝඛායේන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසාසුචරිතං චරේत्वा කායස්ස බෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජේය දේවානං තාවතින් සානං සහව්‍යතම් සෝතත්ථ නන්දනේ වනේ අච්චරා සංඝ පරිවතෝ දිබ්බේහි පංචෛකාම ගුණේහි සමප්පිතෝ සමංගේ බොහෝතෝ පරිචාරේය සෝපස්සේය ගහපතින් වා ගහපති පොත්තං වා පංචහේ කාමගුණේහි සමප්පිතං සමංගේ බොහෝසං පරිචාරයමානම් සංකින් මඤ්ඤ සීමා ගන්ධිය අපිනසෝ දේව පුත්තෝ නන්දනේ වනේ අච්චරා සංඝ පරිවෘතෝ දෙබ්බේහි පංචහේ කාමගුණේහි සමප්පිතෝ සමංගේ බොහෝතෝ පරිචාරයමානෝ අමුස්ස ගහපතිස්සවා ගහපති පුත්තස්සවා පිහෙය මානුසකානං වා පංචන්නං කාම ගුණානම් මානුසකේහි වා කාමේහි ආවට්ඨේයාති නොහිදං බොහෝ ගෝතම තං කිස්ස හේතුන් මානුසකේහි බොහෝ ගෝතම කාමේහි දිබ්බා කාමා අබික්ඛන්තතරා පනේතතරා ඡාති ඒවමේව කෝ අහං මාගන්ධිය පුබ්බේ අගාරිය බොහෝතෝ සමානෝ පංචහි කාම ගුණේහි සමප්පිතෝ සමංගේ භූතෝ පරිචාරේසින් චක්ඛු විඤ්ඤේයේහි රූපේහි ඉත්තේහි කන්තේහි මනාපේහි පිය රූපේහි කාමෝපසංහිතේහි රජනීයේහි සෝත විඤ්ඤේයේහි සද්දේහි පේයාලම් ගාන විඤ්ඤේයෙහි ගන්ධේහි පේයාලම් ජීවහා විඤ්ඤේයෙහි රසේහි පේයාලම් කාය විඤ්ඤේයෙහි පොට්ටබ්බේහි ඉච්ඡේහි කන්තේහි මනාපේහි පිය රූපේහි කාමෝපසංහිතේහි රජනීයේහි සෝ අපරේණ සමයේන කාමානං යේව සමුදයංච අත්සංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්වා කාමතණ්හං පහාය කාමපරිලාහං පටිවිනෝ දෙත්වා විගත පිපාසෝ අජ්ජත්තං ගෝපසන්ත චිත්තෝ විහරාමි සෝ අඤ්ඤේ සත්‍යේ පස්සාමි කාමේසු අවේතරාගේ කාම තණ්හාහේ කජ්ජමානේ කාම පරිලාහේන පරිඩය්‍යමානේ කාමේ පටිසේවන්තේ සෝතේ සංනපිහෙමි නතත්ථ අබිරමාමි සංකෙස්ස හේතු යාහයන් මාගන්ධිය රතේ අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍රා කුසලේහි ධම්මේහි අපි දෙබ්බන් සුඛං සමදිගයිහ තිට්ඨති ඡායරත්ත්‍යා ක්‍රමමානෝ හේනස්සන පිහෙමි නතත්ථ අබිරමාමි සේයතාපි මාගන්ධිය කොට්ඨේ පුරිසෝ අරුගස්සෝ පක්ඛගස්සෝ කිමේහි කඤ්ජමානෝ නකේහි වනමුඛානේ විප්පතච්ඡ මානෝ අංගාරකාසුකා කායං පරිතාපේය තස්ස මිත්‍යාමච්ඡා ඥාතිසාලෝ හිතා විසක්ඛං සල්ලකත්තං උපට්ඨාපේයොම් තස්ස සෝ විසක්ඛෝ සල්ලකත්තෝ දේසඤ්ඤං කරෙය්‍ය සෝතං දේසඤ්ඤං ආගම්ම කුට්ටේහි පරිමුච්ඡේය අරෝගෝ අස්ස සුඛේ සේරේ සයං වසී යේන කාමංගමෝ සෝ අඤ්ඤං කුට්ටිං කුරි සම්පස්සේය අරුගස්සං පක්කගස්සං කිමේහි කජ්ජමානං නකේහි වනමුඛානේ විප්පතච්ඡ මානං අංගාරකාසුඛා කායං පරිතාපෙන්තං තංකින් මඤ්ඤසේ මාගන්ධිය අපිනසෝ පුරිසෝ අමුස්ස කොට්ටිස්ස පුරිසස්ස පිහෙය්‍ය අංගාරකා සුඛා වාබ්බේ සජ්ජ පටිසේවනාය වාති නොහිදං බොහෝ ගෝතම තං කිස්ස හේතු රෝගේහි බොහෝ ගෝතම සතේ බේසජ්ජේන කරණීයම් හෝති රෝගේ අසති බේසජ්ජේන කරණීයං නහෝති තී ඒවමේව කෝ අහං මාගන්ධිය පුබ්බේ අගාරිය භෝතෝ සමානෝ පංචහි කාමගුණේහි සමප්පිතෝ සමංගේ භෝතෝ පරිචාරේසින් චක්ඛු විඤ්ඤේයේ හිරෝපේහි ඉත්තේහි කන්තේහි මනාපේහි පිය රූපේහි කාමෝපසංහිතේහි රජනීයේහි සෝත විඤ්ඤේයේහි සද්දේහි පේයාලම් ගහනවිඤ්ඤයේහි ගන්ධේහි තේයාලම් ජීවහාවිඤ්ඤයේහි රසේහි තේයාලම් කායවිඤ්ඤයේහි පොට්ටබ්බේහි ඉච්ඡේහි කන්තේහි මනාපේහි පිය රූපේහි කාමෝපසංහිතේහි රජනීයේහි සෝමපරේණ සමේන කාමානං ඒව සමුදයංච අත්ථංගමංච අස්සාදංච ආදීන වංච නිස්සරණංච යතා භෝතම් විදිත්වා කාමතණ්ණං පහාය කාමපරිලාහෝ පටිවිනෝ දෙත්වා විගත පිපාසෝ අජ්ජත්තං වෝපසන්ත චිත්තෝ විහරාමේ සෝ අඤ්ඤේ සත්‍යේ පස්සාමේ කාමේසු අවේතරාගේ කාම තණ්හා හෙක්ඛජ්ජමානේ කාම පරිලාහේන පරිඩයිහමානේ කාමේ පටිසේවන්තේ සෝතේ සංන පිහෙමේ නතත් අබිරමාමේ සංකිස්ස හේතෝ යාහයන් වාගන්දිය රති අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍රා කුසලේහි ධම්මේහි අපේ දෙබ්බන් සොකං සමදේ ගයි හැතිට ඇති තායරසියා රමමානෝ හීනස්සන පිහෙමි නතත් අබිරමාමි සේයථාපි මාගන්ධිය කුට්ඨේ පුරිසෝ අරුගත්තෝ පක්කගත්තෝ කිමේහි කජ්ජමානෝ නකේහි වනමුඛානි විප්පතච්ඡමානෝ අංගාරකාසුඛා කායං පරිතාපේය තස්ස මිත්තා මච්ඡා ඥාති සාලෝහිතා බිසක්ඛං සල්ලකත්තං උපට්ඨ තේයොං තස්ස සෝ බිසක්ඛෝ සල්ලකත්තෝ බේසඤ්ඤං කරෙය්‍ය සෝතං බේසඤ්ඤං ආගම්ම කුට්ටේහි පරිමුච්ඡේය අරෝගෝ අස්ස සුඛේ සේරේ සයං වසේ යේන කාමංගමෝ තමේනං ද්වේ බලවන්තෝ පුරිසා නානා බාහාසු ගහෙත්වා අංගාරකාසුං උපකඩ්ඩේයොං සංකින් මඤ්ඤසේ මාගන්ධිය අපිනසෝ පුරිසෝ ඉතේ චිතේ චේව කායං සන්නාමෙයාති එවං භෝගෝතම සංකිස්ස හේතු අසෝහි භෝගෝතමග්ගේ දුක්ඛ සම්පස්සෝ චේව මහාවිතාපෝච මහා පරිලාහෝ ඡාති චංකින් මඤ්ඤ සීමා ගන්ධිය ඉදානේව නුකෝසෝ අග්ගේ දුක්ඛ සම්පස්සෝ චේව මහාවිතාපෝච මහා පරිලාහෝච උදාහෝ කුබ්බේතේසෝ අග්ගේ දුක්ඛ සම්පස්සෝ චේව මහාවිතාපෝච මහා පරිලාහෝච ඉදානි චේව භෝගෝතම සෝ අග්ගේ දුක්ඛ සම්පස්සෝ චේව මහා විතාපෝච මහා පරිලාහෝච කුබ්බේති සෝ අග්ගේ දුක්ඛ සම්පස්සෝ චේව මහා විතාපෝච මහා පරිලාහෝච අසුහිච භෝගෝතම කුට්ඨේ පුරිසෝ අරුගත්තෝ පක්ඛගත්තෝ කිමේහි කජ්ජමානෝ නකේහි වනමුඛානේ විප්පතච්ච මානෝ උපහතින්ද්‍රියෝ දුක්ඛ සම්පස්සේ යේව අග්ගිස්මින් සුකමිතේ විපරේත සංඥං පච්ච ලත්හාති ඒවමේව කෝමා ගන්ධිය අතීතම්පි අද්ධානං කාමා දුක්ඛ සම්පස්සාචේව මහා විතාපාච මහා පරිලාහාච අනාගතම්පේ අද්ධානං කාමා දුක්ඛ සම්පස්සා චේව මහා විතාපාච මහා පරිලාහාච ඒතරහිපි පච්චුපන්නං අද්ධානං කාමා දුක්ඛ සම්පස්සා චේව මහා විතාපාච මහා පරිලාහාච ඉමේ චමාගන්ධිය සත්තා කාමේසු අවේතරාගා කාම තණ්හා හේඛඤ්ජමානා කාම පරිලාහේන පරිඩයිහමානා උපහතේන්ද්‍රියා දුක්ඛ සම්පස්සේස්වේව කාමේසු සුඛ නිති විපරේත සංඤං පච්චලත්තුම් සේයතාපිමාගන්ධිය කොට්ඨේ පුරිසෝ අරුගස්සෝ පක්ඛගස්සෝ කිමේහි කඤ්ඤමානෝ නඛේහි වනමුඛානේ විප්පතච්ඡමානෝ අංගාරකාසුයා කායං පරිතාපේති යතා යතා කෝමාගන්ධිය අසුකොට්ඨේ පුරිසෝ අරුගස්සෝ පක්ඛගස්සෝ කිමේහි කඤ්ඤමානෝ නඛේහි වනමුඛානේ විප්පතච්ඡමානෝ අංගාරකාසුයා කායං පරිතාපේති තථා තථාස්ස තානි වනමුඛානි අසුචිතරානි චේව හොಂತಿ දුග්ගන්ධතරානි ච පෝතිකතරානි ච හෝති චේව කාචේ සාතමත්තා අස්සාදමත්තා යදිදං වනමුඛානං කණ්ඩෝ වන හේතුන් ඒවමේව කෝමාගණ්ඩිය සත්තාකාමේසෝ අවේතරාගා කාමතණ්හාහි කඤ්ජමානා කාමපරිලාහේන පරිඩයිහමානා කාමේ පටිසේවන්ති යතා යතා කෝමාගණ්ඩිය සත්තාකාමේසෝ අවේතරාගා කාමතණ්හාහි කඤ්ජමානා කාමපරිලාහේන පරිඩයිහමානා කාමේ පටිසේවන්තේ සතා සතා තේ සංසත්තානං කාම තණ්හා චේව පවඩ්ඩති කාම පරිලාහේන ච පරිඩයිහන්ති හෝති චේව කාචේ සාතමත්තා අස්සාදමත්තා යදිදම් පංචකාම ගුණේ පටිච්ච සංකෙන් මඤ්ඤසේ මාගන්ධිය අපිනොතේ දිට්ඨෝ වා සුතෝ වා රාජා වා රාජමහා මත්තෝ වා පංචහේ කාමගුණේ හේ සමප්පිතෝ සමංගේ බොහෝතෝ පරිචාරයමානෝ කාමසංහන් අප්පහාය කාමපරිලාහම් අප්පටි විනෝදෙත්වා විගත පිපාසෝ අජ්ජස්සං වෝපසන්ත චිත්තෝ විහාසිවා විහෙරති වා විහෙරිස්සති වාති නොහිදං භෝගෝතම සාදු මාගන්ධිය මයාපිකෝ ඒසං මාගන්ධිය නේව දිච්ඡං නසුතං රාජා වාරාජ මහා මත්තෝ වා පංචහි කාම ගුණේහි සමප්පිතෝ සමංගේ භූතෝ පරිචාරය මානෝ කාම සංහං අප්පහාය කාම පරිලාහං අප්පටි විනෝදෙත්වා විගත පිපාසෝ අජ්ජත්තං බෝපසන්ත චිත්තෝ විහාසිවා විහෙරතිවා විහෙරස්සතිවා අතකෝමා ගන්ධිය යේහි කේචි සමනා වා බ්‍රාහ්මනා වා විගත පිපාසා අඤ්ඤත්තං බෝපසන්ත චිත්තා විහංසුවා විහරಂತಿ වා විහෙරිස්සanti වා සබ්බේතේ කාමානං ඒව සමුදයං ච අත්ථංගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථා භූතං විදිත්වා කාම තණ්හං පහාය කාම පරිලාහං පටිවිනෝ දෙත්වා විගත පිපාසා අජ්ජත්සං වෝපසන්ත චිත්තා විහංසුවා විහරන්තිවා විහෙරිස්සන්තිවාති අතකෝ භගවා තායන් වේලායන් ඉමං උදානං උදානේසී ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගානං කේමං අමතගාමිනන්ති ඒවං වොත්තේ මාගන්ධියෝ පරිම්බාජකෝ භගවන් සංඝේ සදවෝච අච්චරියං භෝගෝතම අබ්බුතං භෝගෝතම යාව සුභාසිතං චිරං භෝතා ගෝතමේන ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛන්ති මයාපි කෝ ඒතං භෝගෝතම සුතං පුබ්බකානං පරිම්බාජකානං ආචරිය පාචරියානං භාසමානානං ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛන්ති තයිදං බොහෝ ගෝතම සමේතීති යම් පනසේ ඒසං මාගන්ධිය සුතම් පුබ්බකානම් පරිම්බාජකානං ආචරිය පාචරියානම් භාසමානානම් ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුකන්තේ කතමන්තං ආරෝග්‍යං කතමන්තං නිබ්බානන්තේ එවං උත්තේ මාගන්ධියෝ පරිම්බාජකෝ සඛානේව සුදං ගත්තානි පානිනා අනෝමජ්ජති ඉදං සං භෝගෝතම ආරෝග්‍යං ඉදං සං නිබ්බානං අහං හි භෝගෝතම ඒතරහි ආරෝගෝ සුඛේ නමං කිංචි ආබාධයති තී සේයතා විමාගන්ධිය ජච්ඡන්தෝ පුරිසෝ සෝන පස්සෙය්‍ය කන්න සුඛා නිරෝපානි නපස්සෙය්‍ය නීලකා නිරෝපානි නපස්සෙය්‍ය පීතකා නිරෝපානි නපස්සෙය්‍ය ලෝහිතකා නිරෝපානි නපස්සෙය්‍ය මංජෙට්ඨකා නිරෝපානි නපස්සෙය්‍ය සමවිසමං නපස්සෙය්‍ය තාරක රෝපානි නපස්සෙය්‍ය ඡන්දිම සුරියේ සෝ සුනේය චක්ඛුමතෝ භාසමානස්ස චේකං වත බොහෝ ඕදාසං වත්තං අබිරෝපං නිම්මලං සුචින්තේ සෝ ඕදාත පරියේසනං තරෙය්‍ය සමේනං අඤ්ඤතරෝ පුරිසෝ තේලමසිකතේන සාහුල චීවරේන වංචෙය්‍ය ඉදන්තේ අම්බෝ පුරිස ඕදා සංවත්සං අබිරෝපං නිම්හලං සුචින්ති සෝතං පටිගන් හේය පටිග්ගහෙත්වා පාරුපේය පාරුපේත්වා අත්තමනෝ අත්තමන වාචං නිච්ඡාරේය චේකං වත බෝ ඕදා සංවත්සං අබිරෝපං නිම්හලං සුචින්ති සංඛෙන් මඤ්ඤ සීමා ගන්ධිය අපිනුසෝ ජච්ඡන්தோ පුරිසෝ ඥානන්තෝ පස්සන්තෝ අමොන්තේල මසිකතං සාහුල චීවරං පටිගන්හෙය්‍ය පටිග්ගහෙත්වා පාරුපේය්‍ය පාරුපේත්වා අත්තමනෝ අත්තමන වාචං නිච්ඡාරෙය්‍ය චේකං වතබෝ ඕදාසං වත්තං අබිරූපං නිම්මලං සුචින්තේ උදාහෝ චක්ඛමතෝ සද්ධායාතේ අජානන්තෝ හි භෝගෝතම අපස්සන්තෝ සෝ ජච්ඡන්தோ පුරිසෝ අමුන්තේ ලමසිකතං සාහුල චේවරං පටිගන්හෙය්‍ය පටිග්ගහෙත්වා පාරුපෙය්‍ය පාරුපීත්වා අත්තමනෝ අත්තමන වාචං නිච්ඡාරෙය්‍ය චේකං වතබෝ ඕදාසං වත්තං අබිරෝපං නිම්මලං සුචින්තේ චක්ඛුමතෝ සද්ධායාති ඒවමේව කෝමා ගන්ධිය අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා අන්ධා අචක්ඛුකා අජානන්තා ආරෝග්‍යම් අපසන්තා නිබ්බානං අතච පනිමං ගාතං භාසන්තේ ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමං සුඛන්තේ පුම්බකේ සමාගන්ධිය අරහන්තේහි සම්මා සම්බුද්දේහි ගාථා භාසිතා ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගානං කේමං අමත ගාමිනන්ති සායතරහි අනුපුම්බේන පුතුජනගතා අයං කෝපනමා ගන්ධිය කායෝ රෝග භූතෝ ගණ්ඩ භූතෝ සල්ල භූතෝ අඝ භූතෝ ආබාධ භූතෝ සෝතං ඉමං කායං රෝග භූතං ගණ්ඩ භූතං සල්ල භූතං අඝ භූතං ආබාධ භූතං ඉදං තං භෝගෝසම ආරෝග්‍යං ඉදං තං නිබ්බානන්ති වදේසේ තං හිතේ මාගන්ධිය අරියං චක්ඛුං නත්ථි යේන තං අරියේන චක්ඛුනා ආරෝග්‍යං ඥානෙයාසේ නිබ්බානං පස්සෙයාසේතේ එවං පසන්නෝ අහං බොහෝතෝ ගෝතමස්ස පහෝති මේ භවං ගෝතමෝ තථා ධම්මං දේශේතුම් යතහං ආරෝග්‍යං ඥානෙයං නිබ්බානං පස්සෙයන්ති සේයතාපි මාගන්ධිය ජච්ඡන්தோ පුරිසෝ සෝන පස්සෙය්‍ය කන්න සොක්ඛා නීරෝපානේ නපස්සෙය්‍ය නීලඛා නීරෝපානේ නපස්සෙය්‍ය සීතකානි රෝපානේ නපස්සෙය්‍ය ලෝහිතකානි රෝපානේ නපස්සෙය්‍ය මංජෙට්ඨකානි රෝපානේ නපස්සෙය්‍ය සමවිසමං නපස්සෙය්‍ය තාරක රෝපානේ නපස්සේය ඡන්දෙම සොරියේ තස්ස මිත්තා මච්ඡාඥාති සාලෝහිතා විසක්ඛං සල්ලකච්ඡං උපට්ඨාපේයොං චස්ස සෝ බිසක්කෝ සල්ලකත්තෝ බේසජ්ජං කරෙය්‍ය සෝතං බේසජ්ජං ආගම්ම නචක්ඛෝනි උප්පාදේය නචක්ඛෝනි විසෝදේය සංඛින් වඤ්ඤසී මාගන්ධිය නනුසෝ වෙජ්ජෝ යාව දේව කිලමතස්ස විඝාතස්ස භාගී අස්සාතේ එවං භෝගෝසම ඒවමේව කෝමා ගන්ධිය අහං චේවතේ ධම්මං දේසෙයං ඉදං සංආරෝග්‍යං ඉදං සංනිබ්බානන්ති සෝ සංආරෝග්‍යං නජානෙයාසේ නිබ්බානං නපස්සෙයාසේ සෝ මමස්ස කිලමතෝ සාමමස්ස විහෙසාතේ එවං පසන්නෝ අහං බොහෝතෝ ගෝතමස්ස පහෝති මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතුම් යතහං ආරෝග්‍යං ඥානේයං නිබ්බානං පස්සේයන්ති සේයථාපි මාගන්ධිය ජච්ඡන්தோ පුරිසෝ සෝන පස්සේය කන්න සොක්ඛානි රෝපානේ නපස්සේය නීලඛානි රෝපානේ නපස්සේය පීතකානි රෝපානේ නපස්සේය ලෝහිතකානි රෝපානේ නපස්සේය මඤ්ඤට්ඨකානි රෝපානේ නපස්සේය සමවිසමං නපස්සේය තාරක රෝපානේ නපස්සේය චන්දිම සොරියේ සෝ සුනේය චක්ඛුමතෝ වාසමානස්ස චේඛං වත බොහෝ ඕදාසං වත්සං අබිරූපං නිම්මලං සොචින්තේ සෝ ඕදාස පරියේෂණං කරේය තමේනඤ්ඤතරෝ පුරිසෝත්තේ ලමසිකතේන සාහුල චීවරේන වංචේය ඉදන්තේ අම්බෝ පුරිස ඕදාතං වත්සං අබිරෝපං නිම්මලං සොචින්තේ සෝතං පටිගන්හෙය්‍ය පටිග්ගහෙත්වා පාරුපේය තස්ස මිත්‍යාමච්ඡා ඥාතිසාලෝ හිතා බිසක්කං සල්ලකත්තං උපට්ඨාපේයොම් තස්ස සෝ බිසක්කෝ සල්ලකත්තෝ බේසඤ්ඤං කරෙය්‍ය උද්ධ විරේචනං අධෝ විරේචනං අංජනං පච්ඡංජනං නත්තෝ කම්මං සෝතං වේසඤ්ඤං ආගම්ම චක්ඛෝනි උප්පාදේය චක්ඛෝනි විසෝදේය තස්ස සා චක්ඛුප්පාදා යෝ අමුස්මින් තේ ලමසිකතේ සාහුල චීවරේ චන්දරාගෝ සෝපහීයේත තංචනං පුරිසං නමිත්තතෝපි දහේය පච්චත්තිකතෝපි දහේය අපි ච ජීවිතාවෝ රෝපේ සම්බං මඤ්ඤෙය්‍ය දීඝරක්ඛං වතබෝ අහං ඉමිනා පුරිසේන තේලමසිකතේන සාහුල චීවරේන නිකතෝ වංචිතෝ ඵලොද්ධෝ ඉදන්තේ අම්භෝ පුරිස ඕදාසං වත්තං චේකං අබිරෝපං නිම්මලං සුචින්තේ ඒවමේව කෝමා ගන්ධිය අහං චේවතේ ධම්මං දේශේයම් ඉදං සං ආරෝග්‍යං ඉදං සං නිබ්බානන්ති සෝ සං ආරෝග්‍යං ඥානෙයාසේ නිබ්බානං පස්සෙයාසේ තස්සතේ සහ චක්කෝපාදා යෝ පංච උපාදානස්කන්ධේසෝ චන්දරාගෝ සෝපයේත අපිටතේ ඒවමස්ස දීඝරත්තං වතබෝ අහං ඉමිනා චිත්තේන නිකතෝ වංචිතෝ පලුද්ධෝ අහං හේරෝපං ඒව උපාදීයමානෝ උපාදීන් වේදනං ඒව උපාදීයමානෝ උපාදීන් සංඤං ඒව උපාදීයමානෝ උපාදීන් සංඛාරේ ඒව උපාදීයමානෝ උපාදීන් විඥානඤ්ඤේව උපාදීයමානෝ උපාදීන් තස්සමේ උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති තී ඒවං පසන්නෝ අහං බොහෝසෝ ගෝතමස්ස පහෝති මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතුම් යතහං ඉමම් හා ආසනා අනන්දෝ වුට්ඨහෙයන්ති තේන හේත්වම් මාගන්ධිය සප්පුරිසේ බජෙයාසේ යතෝ කෝ සම්මාගන්ධිය සප්පුරිසේ බජිස්සසේ තතෝ සම්මා ගන්ධිය සද්ධම්මං සොස්සසී යතෝ කෝ සම්මා ගන්ධිය සද්ධම්මං සොස්සසී තතෝ සම්මා ගන්ධිය ධම්මානු ධම්මං පටිපජ්ජිස්සසී යතෝ කෝ සම්මා ගන්ධිය ධම්මානු ධම්මං පටිපජ්ජිස්සසී තතෝ සම්මා ගන්ධිය සාමං ජීවඤස්සතේ සාමන්දක්ඛේසේ ඉමේ රෝගා ගණ්ඩා සල්ලා ඉද රෝගා ගණ්ඩා සල්ලා අපරිශේෂා නිරෝධ්‍යන්ති තස්ස මේ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරොජ්ජන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස නිරෝධෝ හෝති තී එවං මුත්තේ මාගන්ධියෝ පරිම්බාජකෝ භගවන්තං ඒතදවෝච අබේක්ඛන්තං බොහෝගෝතම අබේක්ඛන්තං බොහෝගෝතම සේයතාපි බොහෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නන් වා විවරෙය්‍ය මූල් හස්සවා මග්ගං ආචික්කෙය්‍ය අන්ධකාරේ වාසේල පජ්ජෝ තණ්හාරෙය්‍ය චක්ඛුමන්තෝ රෝපානි දක්ඛෙන්තේති ඒවමේවන් බොහතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාශිතෝ ඒසාහං බවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච බික්ඛු සංඝං ච ලබේයහං බොහෝතෝ ගෝසමස්ස සම්තිකේ පබ්බජ්ජං ලබේයං උපසම්පදන්ති යෝකෝ මාගන්ධිය අඤ්ඤතිත්‍ය පුබ්බෝ ඉමස්මින් ධම්ම විනේ ආකංකතේ පබ්බජ්ජං ආකංකතේ උපසම්පදම් සෝ චත්තාරෝ මාසේ පරිවසතේ චතුන්නං මාසානං අච්චයේන ආරද්ධ චිත්තා බික්ඛෝ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති බික්ඛු භාවාය අපිටමෙත්ත පොග්ගල වේමස්සතා විදිතාති සචේවන්තේ අඤ්ඤතෙත්තිය පොබ්බා ඉමස්මින් ධම්ම දිනේ ආකංඛන්තා පබ්බජ්ජං ආකංඛන්තා උපසම්පදම් චත්තාරෝ මාසේ පරිවසන්තේ චතුන්නං මාසානං අච්චයේන ආරද්ධ චිත්තා වික්ඛෝ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති වික්ඛු භාවාය අහං චත්තාරි වස්සානේ පරිවසෙස්සාමි චතුන්නං මං වස්සානං අච්චයේන ආරද්ධ චිත්තා වික්ඛෝ පබ්බාජෙන්තෝ උපසම්පාදෙන්තෝ වික්ඛු භාවායාති අලස්සකෝ මාගන්ධියෝ පරිම්බාජකෝ භගවතෝ සම්තිකේ පබ්බජ්ජං අලස්ස උපසම්පදම් අචිරෝප සම්පන්නෝ කෝපනායස්මා මාගන්ධියෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආසාපි පහිතස්සෝ විහෙරන්තෝ නචරස්සේව යස්සත්හාය කුලපුත්තා සම්මදේව අඝාරස්මා අනගාරියම් පබ්බජන්තේ තදනොත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහාසේ කේනා ජාතේ වසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්සායාති අබ්බඤ්ඤාසේ අඤ්ඤතරෝච කෝපනා යස්මා මාගන්ධියෝ අරහතං අහෝසීති මාලන්දිය සොත්තං පංචමං